සාදු සාදු මං කිව්වාම කියන්න මෙහෙරට සාදු සාදු බුදුරුවන් වඳින්ටයි සාදු සාදු සදහම් නමදින්තයි සාදු සාදු සංගරුවන වඳින්තයි සාදු සාදු සාද තෙරුවන් නම දින්ටයි ගෞතම මුනිඳුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ මට සිහිවෙන්ටයි ලෝතුරු සංග ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලැබෙන්ටයි Wandini wandini budu samidun wandini Wandini wandini siri sadoham wandini Wandini wandini sanggaruwa තෙරුවන් වඳිමි සාදු සාදු සා ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත් අනගාരികා වරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අංගුත්තර නිකායේ සඳහන් වෙනවා වස්සකාර කියලා සූත්‍ර දේශනාවක්. ඒ දේශනාව තමයි මා දැන් ඔබට කියා දෙන්න සූදානම් වෙන්නේ. ඔබ දන්නවා බුද්ධ දේශනා ඇතුළත්ව තිබෙන ග්‍රන්ථ ගැන දීඝනිකාය දීඝනිකායේ ඇතුළත් වෙලා තිබෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ දීර්ඝ දේශනා ඊළඟට මොකද්ද මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ මධ්‍යම ප්‍රමාණය දේශනා. දීඝනිකාය සූත්‍ර 32ක් තියෙනවා. 34ක් මජ්ක්‍ධිම නිකායේ 152ක් තියෙනවා. දීඝනිකායේ පළවෙනි කොටස මා පරිවර්තනය කළා. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසත් පරිවර්තනය කළා, දෙවෙනි කොටසත් පරිවර්තනය කළා. මා හිතන්නේ ඒක එලි දක්වන එලි දක්වනවා දෙවෙනි කොටස ලබන මාසයේ පොසොන් පොහොය දවසේ කුණ්ඩසාලිදී තුන්වෙනි කොටස පරිවර්තනය කරමින් ඉන්නවා ඊළඟට බුද්ධ දේශනා වක් තියෙනවා සංයුත්ත නිකාය කියලා සංයුත්ත නිකායේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා එකතු කරලා විවිධ ප්‍රමාණේවා සඳහන් වෙන සූත්‍ර 7000 ගාණක්. ඒකේ මම පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස හතරවෙනි කොටස කියන සියල්ල පරිවර්තනය කළා ඉවරයි මුද්‍රණය කළාත් ඉවරයි ඒකේ තව කොටස් දෙකක් ඉතුරු වෙලා තියෙනවා පහ පහේ එක දෙක කියලා අංගුත්තර නිකායේ තියෙනවා ප්‍රධාන කොටස් 6කට ඒකේ සූත්‍ර 9000 ගාණක් තියෙනවා කුද්දක නිකායේ පළවෙනි කොටස මා පරිවර්තනය කරලා තියෙනවා තේර ගාථා තේරි ගාථා පරිවර්තනය කරලා තියෙනවා සුත්ත නිපාතේ පරිවර්තනය කරලා තියෙනවා ධම්මපදේ පරිවර්තනය කරලා තියෙනවා එතකොට මේ සෑම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට බුදුරජාණන් වහන්සේ කුමක් වදාළසේක්ද කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට දැනගන්න සලස්සන්නයි. පින්වත්නි මේ ලෝකේ අනිත් විෂයන්ට වඩා බුදුරදුන්ගේ ධර්මයේ ඇති විශේෂත්වය මොකක්ද? මේ ලෝකේ අනිත් ඕනෑම විෂයක් ඕනෑම දෙයක් අපි ඉගෙන ගත්තා කියලා ඒ ඉගෙනීම හේතුවෙන් අපිට කුසල් වැඩෙන්නේ අකුසල් ප්‍රහාණය වෙන්නේ නැහැ. හිත පිරිසිදු වෙන්නේ නැහැ. ලෝකේ මිනිස්සෙකුට කුසල් වැඩෙන්න නම් අකුසල් ප්‍රහාණය වෙන්න නම් සිත පිරිසිදු කරගන්න නම් එයා අනිවාර්යෙන්ම ඉගෙන ගන්න ඕනේ කාගේ ධර්මයේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපට ඉගෙන ගන්න බැරි වුණ නිසායි අපි තාම මේ සංසාරේ ඉපදී ඉපදී යන්නේ. ඔබට හිතෙන්නේ වැඩිපුර සසරේ සැරිසරලා තියෙන්නේ මේ වෙනකොට බුදුරජාණන් වහන්සේලාද රහතන් වහන්සේලාද අපිද වැඩිපුර සසරේ සැරිසරලා තියෙන්නේ අපි දැන් උන්වහන්සේලා සසරේ ගෙවාපු කාලේ පිරුම්දම් පිරුවා පාරමී ධර්ම පුරලා හිට උන්වහන්සේලාගේ නුවණ මෝකුරා ගිහින් මෝරලා ජීවිතේ අවබෝධ කරලා කුසලොත් වඩාගෙන සිතත් පිරිසිදු කරලා නිවනුත් දැක්කා. නිවන් අවබෝධ පිරිනිවන් පෑවා. අපි මේ සංසාරේ ආපු කාලේ තාමත් අපි අපේ මේ ඇස් දෙකට දකින රූපෙට අහුවෙලා කනට ඇහෙන ශබ්දෙට අහුවෙලා නාසයට දැනෙන ගඳ සුවඳට අහුවෙලා දිවට දැනෙන රසයට අසුවෙලා කයට දැනෙන පහසට අහුවෙලා හිතේ හටගන්න මනෝ රාජ්‍ය අතරමං වෙලා නෙන්නේ. අපි කවදාද මේ ගෙව් සසරේ අපිට හැබැයි අපිට මොනක් මොකද්ද පිළිගුත් තියෙනවා. මොකද්ද පින? අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙහෙම හරි අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනවා. ඉතින් බුදු කෙනෙක් පහළ වෙලා ඒ ධර්මයේ දේශනා කළාම අපිට තියෙන්නට ඕනේ බුද්ධියක්. අපිට තියෙන්න ඕනේ බුද්ධිමත් බවක්. අපි අහන ධර්මය කවර ධර්මයක් විය යුතුද? ඒ කියන්නේ අපි ධර්මය අහනවා කියලා නිකන් අපි වාඩි වෙලා කියන ඕනම දෙයක් අහගෙන ඉඳලා ඒක ධර්මය කියලා හිතාගෙන කියන ඕනම දෙයක් අහගෙන ඉඳලා ඒක බණ කියනවා කියලා හිතාගෙන අපි සාදු සාදු කියලා ගියා කියලා අපේ ජීවිතයට ඒක ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. ඒ කියන දෙය බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් විය යුතුයි. දැන් අපි ඒ නිසායි මේ වස්සකාර සූත්‍රය ඉගෙන ගන්නේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර වේළුවනාරාමයේ. රජගහ නුවර කොහෙද වැඩ හිටියේ? වේළුවනාරාමයේ. අජාසත් රජුරුවන්ගේ අමාත්‍යවරයෙක් හිටියා වස්සකාර කියලා. මගදී මහයමති. ඒ මගදී මහයමති බුදුරජාණන් වහන්සේව දකින්ට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වහන්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක සතුටු කතා බහේදිලා පැත්තකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා. බවත් ගෞතමයන් වහන්සේ කර්ම හතරකින් යුක්ත පුද්ගලයාට අපි කියනවා මහා ප්‍රඥාවන්තයා කියලා. මහා පුරුෂයා කියලා අපි කියනවා කරුණු කීයකින් යුක්ත පුද්ගලයෙකුටද? කරුණු හතරකින් යුක්ත පුද්ගලයෙකුට අපි කියනවා මහා පුරුෂයා, මහා ප්‍රඥාවන්තයා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ අමාත්‍යතුමනි ඒ කවර කරුණු හතරක්ද ස්වාමීනි මේ මහා ප්‍රඥේ වෙන පුද්ගලයා බහස්ෘත කෙනෙක් වෙන්න ඕනේ දැන් මේ දැන් මේ කියන්නේ මේ වස්සකාරයමතිගේ අදහස එයා කියනවා මේ ලෝකේ මහා ප්‍රඥාවන්තෙක් වෙන්න නම් මහා පුරුෂයෙක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ පළවෙනි කාරණේ? බෞස්ෘත වෙන්න ඕනේ. බෞස්ෘත කියන්නේ බොහෝ දැනුගත්කමක් තියෙන්න ඕන. ඒක පළවෙනි එකයි කියනවා. දෙවෙනි එක තමයි ඒ ඉගෙනගත්තු සෑම කරුණකම අර්ථය දැනගන්නත් ඕනේ. බොහොම බෞස්ෘත කෙනෙක් වෙන්නත් ඕනේ. ඒ වගේම මෙයා ඉගෙනගත්තු සෑම කරුණකම අර්ථය දැනගන්නත් ඕනේ. ඒක දෙකයි. තුන්වෙනි කාරණේ එයාට හොඳට සිහිය තියෙන්නත් ඕනේ. එයාට හොඳට සිහිය තියෙන්න ඕනේ. ඕනම චූටි කාලේ කියාපු දේවල් කරපු දේවල් පවා එයාට මතක තියෙන්නේ ඕනේ. හතරවෙනි එක තමයි එයාට මේ ගිහි ගෙදර තියෙනවා නම් වැඩ කටයුතු ඒවයි දක්ෂ වෙන්න ඕනේ නෝනින් විමසා කටයුතු කරන්න ඕනේ හොයන බලලා වැඩ කරන්න ඕනේ හොඳ සංවිධාන ශක්තියක් තියෙන්න ඕනේ කියන බවත් ගෞතමයන් වහන්සේ මෙන්න මේ හතරෙන් යුක්ත නම් කෙනෙක් අපි ආසලකන ප්‍රඥාවන්තක දැන් මේ කියන්නේ සාමාන්‍ය ගිහි ආකල්පයක් දැන් බලන්න මේ සාමාන්‍යයෙන් ඒ කාලේ හිටපු දැන් මේ දේශපාලනඥයෙක් නේ. මේ වත්සකාර මගද අමාත්‍යවරයා කියන්නේ කවුද? දේශපාලනඥයෙක්. නමුත් මේ දේශපාලනඥයා කොච්චර බුද්ධිමන්ද බලන්න. එයා කියනවා බුද්ධිමත් මිනිස්සු අඳුනගන්න ලක්ෂණ හතරක් තියෙනවලු. පළවෙනි එක මොකද්ද? බෞස්ෘතයි. හොඳ දැනුගත්කමක් තියෙන්න ඕනේ. දෙවෙනි එක ඒ ඉගෙනගත්තු දේ අර්ථ වශයෙන් දැනගෙන ඒ කියන්නේ නිකන් කියන්නම් වාලේ එක් වෙන්නේ නෙමෙයි හොඳට ඒක හොඳට තේරෙන මිනිසෙක් වෙන්න ඕනේ. තුන්වෙනි එක හොඳට සීය තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එයා කියපු කියපු කරපු දේවල් ගැන දැනගන්න ඕනේ කියනවා. දැන් මේ දේශපාලනඥයෙක් මේ මහා ප්‍රඥාවන්ත මිනිසයා ගැන විස්තර කරනවා. ඊට පස්සේ කියනවා මේ ගිහි ගෙදර වැඩ කටයුතු ගැන ගහට්ටකානි කිංකරණීයානි මේ මොනවද කරන්න ඕනේ කියන කාරණය ගැන දක්ෂයි කියනවා. කම්මැලි නෑ කියනවා. නෝනින් ඉමසලා හොයලා වැඩ කටයුතු කරනවා කියනවා. හොඳට සංවිධාන ශක්තියකින් වැඩ කරන්න පුළුවන් කියනවා. මෙන්න මේ කරුණු හතරෙන් යුක්ත එක්කෙනාට තමයි ස්වාමීනි අපි ප්‍රඥාවන්ත මහා ප්‍රඥාවන්තයා කියන්නේ. මෙන්න මේ කරුණු හතරෙන් යුක්ත කෙනාට. මොනවද මේ කරුණු හතර? බෞස්ෘත වීම, උගත් දේ ආර්ථය දැන ගැනීම, මනා සිහියෙන් යුක්ත වීම, හැම කටයුත්තකදීම ඊටාම දක්ෂව, වීරියවන්තව සංවිධානාත්මක වැඩ කිරීම. මෙන්න මේ ලකුණු තියෙනවා නම් එයාට අපි කියනවා මහා ප්‍රඥාවන්තයා කියලා. කියන ස්වාමීනි ඔන්න විදිහට තමයි අපි මේ ප්‍රඥාවන්තයා තේරුම් අරන් ගියේ. ඉතින් මෙයා කියන ස්වාමීනි මේ බෞද්ධ ගෞතමයන් වහන්සේ බෞද්ධ ගෞතමයන් වහන්සේ මේක අනුමත කරනවා නම් අනුමත කරන්නේ මේක ප්‍රතික්ෂේප කරනවා නම් ප්‍රතික්ෂේප කරන්න ඒ දෙකටම භාග්‍යතුන් වහන්සේට අයිතිය තියෙනවා කියන මේක ඕනනම් අනුමත කරන්න. එහෙම නැත්නම් මේක අනුමත නොකර ප්‍රතික්ෂේප කරන්න කියනවා. අනුමත කරන්න සුදුසු නම් අනුමත කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණේ මං ඕක අනුමත කරන්නේ නැහැ. බ්‍රාහ්මණේ මං ඕක අනුමත කරන්නේ නැහැ මහා ප්‍රඥාවන්තයා කියලා. මං ඕක ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. මං ඕක අනුමත කරන්නෙත් නැහැ. මම ඕක ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. හැබැයි බ්‍රාහ්මණයේ මම වෙන කරුණු හතරක් ඉදිරිපත් කරනවා මහා ප්‍රඥාවන්තයෙක් ගැන. මම මේ ලෝකයේ යමෙකුට මහා ප්‍රඥාවන්තයි කියලා කිය යුතු නම් යමෙකුට මහා පුරුෂයෙක් කියලා කිය යුතු නම් එහෙම කියන්න මම වෙන කරුණු හතරක් ඉදිරිපත් කරනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන කරුණු හතර. ඒ තමයි බ්‍රාහ්මණය මේ ලෝකෙ කෙනෙක් ඉන්නවා බහුජන හිතාය පටිපන්නෝ හෝති. බොහෝ ජනයාට හිත පිනිස පිළිපන්. බහුන බහුජන සුඛාය බොහෝ ජනයාට සැපය පිනිස පිළිපන්. බහුස්ස ජනතා අරියේ ඥායේ පතිත්ථාපිතා බොහෝ ජනියාව ආර්ය න්‍යායේ පිහිටවනවා මේ පළවෙනි කරුණ බොහෝ ජනියාව මොකේද පිහිටවන්නේ ආර්ය න්‍යායේ පිහිටවනවා යදිදෙන් කල්යාණ ධම්මතා කුසල ධම්මතා යහපත් ධර්ම ගුණ ධර්මවල කුසල් දහම් වල පිහිටවනවා නම් යමෙක් ඒක තමයි මහා පුරුෂයාගේ පළවෙනි ලක්ෂණය කියනවා. දෙවෙනි ලක්ෂණේ ඒ මහා පුරුෂයා විතර්ක කරන්න කැමති මොකද්ද ඒක එයාට විතර්ක කරන්න පුළුවන් විතර්ක කරන්න කැමති නැති මොකද්ද එයාට විතර්ක නොකර ඉන්න පුළුවන් එයාට කල්පනා කරන්න කැමති මොකද්ද ඒක කල්පනා කරන්න පුළුවන්. කල්පනා නොකර ඉන්න කැමති මොකද්ද ඒක කල්පනා නොකරන්න පුළුවන්. මේ විදිහට Tamange සිටිවිලි කල්පනා විතර්ක හොඳට හසුරවන්න පුළුවන්. මේක දෙවෙනි එක කියනවා. තුන්වෙනි එක එයා පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ පහසුවෙන් ලැබුව කෙනෙක් වෙන්න ඕන කියනවා. ඒක කියනවා මහා පුරුෂයෙකුගේ තුන්වෙනි ලක්ෂණය. මහා පුරුෂයෙකුගේ හතරවෙනි ලක්ෂණය එයා කෙලිස් නැති කෙනෙක් වෙන්න ඕන කියනවා. ඊට පස්සේ වස්සකාරට කියන වස්සකාර ඔන්නේ ලක්ෂණ හතරෙන් යුක්ත කෙනා මම මහා පුරුෂය කියලා කියනවා. හැබැයි ඔහේ කියපුවා නෙවෙයි. ඔබ කියාපු කරුණු හතර මම පිළිගන්නේ නැහැ මහපුරුෂ ලක්ෂණ හැටියට. මම ඒක හැබැයි ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. මෙන්න මේ කරුණු හතර තමයි කියන්නේ. එතකොට මේ මෙයා පහදිනවා. කවුද? වස්සකාර. වස්සකාර කියනවා අච්චරියං බෝ ගෞතම බවත් ගෞතමයන් වහන්සේ ආශ්චර්යයි. අභූතං භෝ ගෞතම බවත් ගෞතමයන් වහන්සේ අද්භූතයි. බවත් ගෞතමයන් වහන්සේ වදාළේ සුභාසිතියක්මයි. යහපත් දෙයක්මයි. ඔය කරුණු හතර ඔබ වහන්සේට උවමම තියනවා කියලා අපි පිළිගන්නවා කියන්නේ. කවුද මේ කියන්නේ මේ දේශපාලනඥයා? එයා කියනවා මේ ඔබ වහන්සේ තුල ඔය කරුණු හතර තියෙනවා කියලා අපි පිළිගන්නවා. බාත් ගෞතමයන් වහන්සේ තමයි භෝජනයාට හිත පිණිස පිළිපන් කෙනා. බාත් ගෞතමයන් වහන්සේ තමයි භෝජනයාට සප පිණිස පිළිපන් කෙනා. බාත් ගෞතමයන් වහන්සේ තමයි මේ භෝජනයාව ආර්ය න්‍යායෙහි පිහිටවන්නේ. බෞද්ධ ගෞතමයන් වහන්සේ තමයි බොහෝ ජනයාව කුසල ධර්මයේ පිහිටවන්නේ. ඒ නිසා යම් මහා පුරුෂයෙකුගේ මහා ප්‍රඥාවන්තයෙකුගේ ලක්ෂණයක්ද ඒක බවත් ගෞතමයන් වහන්සේ තුල තියෙනවා. ඊළඟට මේ වස්සකාර කියනවා ඒ වගේම ගෞතමයන් වහන්සේ බෞද්ධ ගෞතමයන් වහන්සේට පුළුවන් කැමති දෙයක් සිතන්න. අකමැති දේ නොසිතන්න. කැමැති කල්පනාවක් කල්පනා කරන්න. අකමැති කල්පනා කල්පනා නොකරන්න. බාග් ගෞතමයන් වහන්සේ Tamanගේ සිටිවිලි ධාරාව Tamanගේ සිහිනුවනට වසී කරගෙන ඉන්නේ කියනවා. බලන්න මේ මිනිස්සු දන්නවා ඒක. මේ දේශපාලනඥය. හරි ලස්සනට කියනවා බවන්හි ගෞතමෝ චේතෝ වසී වසීපත්තෝ විතක්ක පතේසු. කල්පනා මාර්ගයන්හි චේතෝ වශී ප්‍රාප්තයි කියලා. බෞද්ධ ගෞතමයන් වහන්සේ ඊටාම සුවසේ ධාන හතරම උපදවාගෙන ඉන්න කෙනෙක් කියනවා. බෞද්ධ ගෞතමයන් වහන්සේ නිකලිස් භාවයට පත්වෙච්ච කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ වස්සකාරට කියනවා බ්‍රාහමණය ඔබ කෙලින්ම මාව විලක්ක කළා නේ දැන් කතා කළේ. බුදුරජාණන් වහන්සේ තමා විලක්ක කළා නෙමෙයි මේක කිව්වේ. නමුත් අර වස්සකාර බ්‍රාහ්මණයා කෙලින්ම මේක බුදුරජාණන් වහන්සේට ඉලක්ක කළා කතා කළා. එතකොට බ්‍රාහ්මණයා කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය ඔබ කෙලින්ම මාව ඉලක්ක කළා මේ කාර්යනේ මේ කරුණු හතර පෙන්වුම් කළා. මම දැන් ඔබට කියන්නම් ඇත්ත බ්‍රාහ්මණය බොහෝ ජනයාට හිත පිනිස බොහෝ ජනයාට සැපේ පිනිස බොහෝ ජනියාව ආර්ය න්‍යායේ පිහිටවන්නේ කුසල ධර්මයේ පිහිටවන්නේ තථාගතයන් වහන්සේ තමයි මං තමයි කියනවා බ්‍රාහ්මණය ඒ වගේම මට පුළුවන් කියනවා මං කැමති විතරකේ විතරක කරන්න මං කැමති අකමැති එක නොකර ඉන්න මං කැමති කල්පනා කල්පනා කරන්න පුළුවන්. මං අකමැති කල්පනා කල්පනා නොකර ඉන්න පුළුවන්. කියන බ්‍රාහ්මණේ මේ කල්පනාවල් වල ඕනතරම් මට ඒක මං වශී කරගෙන ඉන්න කියන මගේ කල්පනාව. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණේ මම ධ්‍යාන හතර සුවසේ ලබාගෙන ඉන්න කෙනෙක් කියනවා. ඊළඟට කියනවා බ්‍රාහ්මණේ මම සියලු කෙලිස් ප්‍රහාණය කරලා කෙලෙස් රහිත වෙන්න කෙනෙක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරිම ලස්සන ගාථාවක් දේශනා කරනවා. යෝ වේදි සබ්බ සත්තානං මච්චුපාසා පමෝචනං යම් කෙනෙක් මේ සියලු සත්වයන්ගේ මාර්යා විසින් අටවපු තොණ්ඩුව මේ සත්‍ය විහිද කරගන්න මාරයාට උපු තොණ්ඩුවෙන් මේ සත්‍යාව නිදහස් කරනවාද? හිතං දේව මනුස්සානං දෙවි මිනිසුන්ට හිතසුව පිණිස ඥායන් ධම්මං පකාසයි අවබෝධය ඇති වෙන ධර්මයේ තමයි දේශනා කරන්නේ යංචේ දිස්වාච සුත්වාච පසීදති බහුජනෝ එතකොට මේ ධර්මය දැකලා ඒ ධර්මය අහලා බොහෝ ජනයා ඒ ධර්මයට පහදිනවා මග්ගා මග්ගස කුසලෝ මාර්ගය අමාර්ගය ගැන දන්න කතකිච්චෝ අනාසවෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කෙලෙස් රහිත වූ බුද්ධෝ ඒ බුදුරජාණන් වහන්සේ අන්තිම ශරීරෝ අන්තිම ශාරීරෝ අන්තිම ශරීර දරාගෙන මහා පඤ්ඤෝ මහා පුරුෂෝ පෞච්චති මහා ප්‍රඥාවන්තයා මහා පුරුෂයා කියලා කියනවා. එතකොට අද අපි මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ගැනත් ඉගෙන ගන්නවා. උන්වහන්සේ වදාළ ආර්ය න්‍යාය ගැනත් ඉගෙන ගන්නවා. දැන් අපි විශේෂයෙන්ම තේරුම් අරන් ඉන්න ඕනේ මේ ලෝක සත්වයාගේ හිත පිනිස සුව පිනිස දෙවි මිනිසුන්ට අනුකම්පා පිනිස ලෝකයේ එක උත්මෙක් පහළ වුණා. ඒ උත්මය කවුද? භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වෙලා මේ ලෝකයාට ධර්මය දේශනා කළා. ඒ ධර්මයේ ශ්‍රවණය කරන ඒ ශ්‍රවණය කරන ධර්මය තුලින් තමයි ලෝක සත්වයා සසරින් එතර වන්නේ. සසර කියන්නේ මොකද්ද? සසර කියලා කියන්නේ මේ සත්වයා ඉපදෙමින් මැරෙමින් ඉන්න ස්වභාවයට. ඒකර මේ ඉපදෙමින් මැරෙමින් ඉන්න ස්වභාවයේ අනුතර මොකක්ද? මේ සත්වයාගේ ඉපදෙමින් මැරෙමින් ඉන්න ස්වභාවයේ තියෙන අනුතර තමයි මේ සත්වයා උපදින්නේ කර්මාන රූපවයි. සත්‍ය උපදින්නේ කර්මානුරූපවයි. තම තමන් විසින් කරන ලද කර්මයන්ට අනුව. මේකේ අනුතර මොකද්ද මේ සත්‍ය කර්මානුරූප උපදිනකට මේක ජීවිතයක මිනිස්සයා වෙලා ඉපදිච්ච එක්කෙනා ඊළඟ ජීවිතේ නිරේ යනවා. ඊළඟ ජීවිතේ එක්ක තිරිසන් ලෝකෙ උපදිනවා. එක්ක പ്രേත ලෝකෙ උපදිනවා. සතර අපාය වැටෙනවා. සමහර විට මිනිස්සය වෙලා ඉපදිච්ච එක්කිනා බැරි වෙලාවත් පෙරේතෙක් වෙලා උපන්නොත් ආයෙට පින් කරන්න අවස්ථාවක් නැහැ. බැරි වෙලාවත් තිරිසන් සතෙක් වෙලා උපන්නොත් එයාට ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් නැහැ. බැරි වෙලාවත් එයාගේ කුමක් හරි කර්ම විපාකයක් දරුණුවට ඇවිල්ලා එයා නිරේ ගියොත් එයාට මේකේ අවස්ථාවක් නැහැ. මනුස්ස ලෝකෙට ආවත් අපිට කියන්න බෑ ආයාට ඒ අවස්ථාව ලැබෙයි කියලා. කියන්න බෑ ඒක. මොකද හේතුව? දැන් අපි මනුස්ස ලෝකයට පික් කියලා මැරිලා ගින් ආයෙ මිනිසෙක් වුණත් එයාට ධර්මයේ සිරින අවස්ථාවක් ලැබෙයි කියලා කියන්න බෑ. ඇයි කියන්න බැරි? හැමතැනම ධර්මයේ කතා කරන්නේ නෑ. හැමතැනම ධර්මයේ කතා කරන්නේ නෑ. කොටින්ම කියනවා නම් චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්නෙම නැහැ. ඉතින් ඒ නිසා මනුස්ස ලෝකෙට ආයාවත් අවස්ථාවක් tie කියලා හිතන්න බෑ. නිරේට ගියොත් මිනිස්සෙක් ආය කිසිසේත්ම යාට අවස්ථාවක් නැහැ. සසර කියලා කියන්නේ දැන් අපි අපි ගත්තොත් සමහර විට මේ ජීවිතේ මිනිස්සෙක් වෙලා ඉන්න එක්කෙනා එයා මේ බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න වාසනාවක් නැතුව එයා ජීවිත අවබෝධයක් කරගන්න කල්පනා කරන්නේ නැතුව චතුරාර්ය සත්‍ය ගැන හිත පිටව ගන්නේ නැතුව එයා ඔහේ ජීවත් වෙලා ජීවත් වෙන්නේ ජීවත් වෙලා යම් චේතනා පහළ වෙන වෙන ආකාරයට ඔහේ හොඳ නරක දෙක හැම එකක්ම කරලා හිට එයා මෙරළ ගියා කිම නිරේ සමහර විට එයා ආයේ මනුස්ස ලෝකෙට ඒවි කල්ප ගානකට පස්සේ අද අපිට එහෙම හිතෙන්නේ නැහැ අපිට හිතෙන්නේ දැන් අපිට සමහරට අපි දරුවෝ වෙලා ඉන්නේ අපේ මෙරළ යනවා. සමහරට අපිට ආයෙ දරුවෝ වෙන්නේ ආත්මභව දහස් ගානකට පස්සේ ඒගොල්ලෝ. අපේ ස්වාමියා සමහරට අපිට ආයෙ හම්බ වෙන්නේ ආත්මභව දහස් ගානකට පස්සේ. අපිට වෙනේ නෑ හම්බ වෙන්නේ ස්වාමියෝ හැටියට. බිරිඳ හැටියට මේ ජීවිතේ හම්බ වෙන එක්කන සමහරට ආත්මභාව ආයේ ලක්ෂ ගානට පස්සේ තමයි ආයෙ මුණ ගැහෙන්නේ. මේ විදිහටයි මේ සංසාරය යන්නේ. මේක හැමදාම නෑදෑයෝ කට්ටිය කතා වෙලා යන ගමනක් නෙවෙයි. ඒ නිසා සසර කියලා කියන්නේ ඒකයි. මේකෙන් පටන් ගත්ත තැනක් මොකක්වත් මේක පැහැදිලි නැති එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ආප ගමනේදී මේ ආප ගමනේදී අපි එක එක්කිනා සංසාරේ හිලු කඳුළු සාගර ජලයට වැඩි කිව්වා. දැන් අපි අපේ ජීවිත ගැන බැලුවත් දැන් පින්වත්නි අපි කැමති වැඩිපුර සැප විඳින්නද දුක් විඳින්නද? අපි කැමති සැපයටයි. දැන් අපේ ජීවිතය ගත්තොත් එහෙම අපි වැඩිපුර විඳලා තියෙන්නේ සැපක්ද දුකක්ද? කායික වශයෙන් අපි ගත්තොත් අපේ ජීවිතේ වැඩිපුර අපි විඳලා තියෙන්නේ කායික සැපද කායික දුක්ද? කායික දුක්. මානසිකව ගත්තොත් අපි වැඩිපුර විඳලා තියෙන්නේ මානසික සැපද මානසික දුක්ද? මානසික දුක්. කායික වශයෙන් වැඩිපුර විඳලා තියෙන්නේ කායික පීඩාද කායික සැපද? කායික පීඩා. මානසිකව අපි විඳලා තියෙන්නේ මානසික පීඩාද මානසික සැපද? මානසික සැපයක් තියෙනවා අල්ප වශයෙන්. කායික සැපයක් තියෙනවා අල්ප වශයෙන්. ඒ අල්ප වශයෙන් ලැබිච්ච සැපේ හිත හිතා තමයි අපි මේ සියලුම දුක් විඳ විඳ ඉන්නේ. එහෙම නේද? එහෙම තමයි මේක තියෙන්නේ. දැන් මනුස්ස ලෝකෙ මෙහෙමනම් දැන් මනුස්ස ලෝකෙ සමහර විට ඔබට කායික පීඩා වැඩි වෙන අවස්ථාවල් එනවා. මානසික පීඩා වැඩි වෙන අවස්ථාවල් එනවා. කායික දුක් වැඩි වෙන අවස්ථාවල් එනවා. මානසික දුක් වැඩි වෙන අවස්ථාල් එනවා. එතකොට අපිට මේ ජීවිතේ එපා වෙන අවස්ථා එන්නේ නැද්ද? එතකොට අපිට හිතෙන්නේ නැද්ද අනේ මොකටද අපි ඉපදුනේ? ඇයි ඉපදුනේ? මැරිලා යන්නේ නැද්ද? එහෙම හිතෙන්නේ නැද්ද අපිට? ඔබට හිතෙන්නේ මොකද? ඔබට හිතෙනවා මැරුණට පස්සේ මට මේ කය නැහැනේ එතකොට මට දුක් නැහැ කියලා. නමුත් එහෙම මේ මැරණ එකට ආයෙ අපිට වෙන කයක් ලැබෙනවා නම් මේක අනුතර ඒකයි. ඒ දැන් අපි ගත්තොත් මනුස්ස ලෝකේ. දැන් අපි ජීවත් වෙන්නේ මේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ කායික පීඩා අපිට තිබුණා. මානසික පීඩා අපිට තිබුණා. මේ මනුස්ස ලෝකෙට කියන්නේ සුගතිය කියලා නේ. මේකේ බඩගින්නට අපිට වතුර ටිකක් ඉල්ල ගන්නවත් පුළුවන්. වේලක් කර වේලක් මොන හරි ව්‍යාගෙන කන්නවත් පුළුවන්. අපිට මැසි මදුරුවන්ගෙන් පීඩාවක් වෙන්නේ නැතුව නිදාගන්නවත් පුළුවන්. මේ එකක්වත් තියනොද තිරිසන් සතෙකුට? බඩගින්නක් හැදුණු තිරිසන් සතෙකුටයි කියන්නේ. පිපාසයක් හැදුණොත් කියන්නේ. ඇඟ දැවිල්ලයි කියලා මොකද වතුර නාන්න කියලාද? කියන්නද? ඔළුවේ එක්කමක් හැදුණොත් සතෙකුට කියන්න පුළුවන් ඒවා. ඇගේ අමාරුවක් හදුණු තුනක් හිඹිරිසා සතෙකුට හදුණු සතා කියනවාද මට උණ ගත්තා කියලා. නෑ. සති කොච්චරනම් කායික පීඩාවක් විඳිනව ඇද්ද? දැන් අපි ගත්තොත් ඒ කරත් එක බැඳපු හරකේ ඌට පුළුවන් දුගේ අද අද මට හිඹිරිසා හැදිලා අද මට උණ අරගෙන අද මට මම කරත් බඳින්න එපා. පුළුවන්ද කියන්නේ? බෑ. කොච්චරනම් මේ සත්තු මානසිකව පීඩාව විඳිනව ඇද්ද? කායිකව පීඩා විඳින්නේ නැද්ද? අන්න ඒක දුගතිය කියන්නේ ඒකයි. ඇයි හේතුව? ඒකෙන් මිදෙන්න බෑ. ඒකෙන් අත් මිදෙන්න බෑ. ඒක අවබෝධ කරන්න බෑ. ඒක තේරුම් ගන්න බෑ. මනුෂ්‍යයන් හැටියට අපිට කායික පීඩා ඇති වෙනවා. මානසික පීඩා ඇති වෙනවා. අපිට මේ දෙකම අවබෝධ කරන්න පුළුවන්. අපිට මේ දෙකම තේරුම් ගන්න පුළුවන්. අපිට මේකෙන් නිදහස් වෙන්නත් පුළුවන්. ඊළඟට අපි ගමු පෙරේත ලෝකේ. පෙරේත වෙලා උපදිනවා ගිහිල්ලා සත්‍යෝ. ඊට පස්සේ යාට තියෙන කායික පීඩා, මානසික පීඩා ගොඩේ ඉන්නවා මිසක් ඒකෙන් ඈතර වීමක් නැහැ. අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ. නිරීගත්තු කායික පීඩා විතරයි. මානසික පීඩා විතරයි තියෙන්නේ. සැපක් නැහැ. අවස්ථාවක් නැහැ. ඒ වගේම තමයි පින්වත්නි දැන් මනුස්ස ලෝකෙ ගත්තොත් මේ මනුස්ස ලෝකේ සැප විතරක් තියෙන එකක්ද සැප දුක් මිශ්‍ර එකක්ද සැප දුක් මිශ්‍රයි දිවි ලෝක තියෙනවා සැප දුක් මිශ්‍ර හැබැයි තව දිවි ලෝක තියෙනවා දුක් නෑ සැප විතරයි එතකොට දුක් නැති සැප තියෙන ලෝක තියෙනවා හැබැයි ඒ ලෝකෙට ගියපු එක්කෙනා හිතනවා ඒක ස්ථිරයි කියලා හිතුවොත් එතනත් එයා අමාරුවට නෝ මොකද හේතුව ඒ සැපය අනිත්‍ය වෙලා ආයේ කර්මානුරූප සංසරේ යනවා ඉතින් පින්වත් මේ යන සසරේ ගමනේ තියෙන ලොකුම අනතුරු තමයි සත්‍යයට සතර අපායට වැටෙන්න සිද්ධ වීම. දැන් මේ මනුස්ස ලෝකේ අපිට මේ තියෙන ආරක්ෂාව ප්‍රේතෙක් වෙච්ච ගමන් නැහැ. සතෙක් වෙච්ච ගමන් නැහැ. නිරේදි කොහෙත්ම නැහැ. මේ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. චත්තං මහන්තං යථා වස්ස කාලේ වැස්ස වහිද්දි ලොකු කුඩයක් ඇල්ලුවා වගේ. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මයේ හොඳට පුරුදු කළොත් ආනිසංසය මෙයයි. න දුක්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන එක්කිනා දුගතියේ යන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්ම හැසිරෙන කෙනා දුගතිය යන්නේ නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ධර්මය හරියට දන්නේ තේකෙනු එක්කෙනා පැටවෙන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ තමයි මේ ජීවිතය ගැන තියෙන අවබෝධය නැතිකම. දැන් වුණ අපේ ජීවිතේ නොයේ කාර්දර කම්කටොළු වෙනවන්නේ. දැන් ඔන්න සුනාමි එනවා, සුනාමි ආවා. දැන් ඔන්න ඉස්සරහට දුර්භික්ෂයක් එනවා. તો නොයේ කාකට අපිට කාර්දර පීඩාවලින්, බඩගින්නෙන්, පිපාසයෙන් ඉන්න අවස්ථාවල් සිද්ධ වෙයි. එතකොට අපිට හිතේවි අනේ මේක නම් කර්මේ. මේ කර්මේ කියලා. දැන් මගෙන් ඇහුවා ඉස්සර වෙ සුනාමි ආපු වෙලාවෙ මිනිස්සු ස්වාමීනි මේ සුනාමි ආවා. මේ කර්මෙද කියලා ඇහුවා. මං කෝ නෑ නෑ මේක කර්ම නෙමෙයි. කර්මය කියන්නේ ඒක නෙමෙයි කිව්වා. කර්මය කර්මය කියන්නේ අපි ඉපදිච්ච එකටයි කිව්වා. ඇයි අපි ඉපදුනේ කර්ම විපාකයකට? ගොඩක් දෙනෙක් දන්නේ මේ කර්ම විපාකයකට ඉපදිලා ඉන්නවා කියලා. ඉපදුනාට පස්සේ විදින දේ විතරයි හුඟක් අය හිතාගෙන ඉන්නේ කර්ම විපාක කියලා. අන්න එතන තමයි වැරදිච්ච තැන. පින්තුනි අපි ඉපදුනේම කර්ම විපාකයකින්. කර්ම විපාක නැත්තම් අපි උපදින්නේ නැහැ. කර්ම විපාක නැත්තම් මොකද වෙන්නේ? විපාක විඳින්න කර්ම නැත්තම් අපිට මොකද වෙන්නේ? පිරිනම් පානවා. අපි මේ ඉපදුනේම කර්ම විපාකයකින්. මොකද අපිට ඉපදීම නිසා ලැබුණේ? ඇස කන නාසය දිව ශරීරය මනස ලැබුණා. ඉතින් ඊට පස්සේ අපි කර්මානුරූපව කර්ම විභාගයකට ඇස කන නාසය දිව කය මනස ලැබුණා. ඊට පස්සේ අපි මේක වැඩෙන එකට මේකට ලැබෙන ලෙඩ රෝග කරදර කම්කටොළු ඔක්කොම විඳවන්න ඕනේ. එතකොට මින්වත්නි ඔන්න අපිට එනවා කියන කාලයකට ඔන්න සංසාරේ කරපු පින මතුවෙච්ච අවස්ථාවක් එනවා කෙනෙකුට. එයාම හොඳ රස්සාවක් කරගෙන මොකක් හරි ඉගෙනීමක් කරගෙන එක්ක ගොවිතැන බතක් කරගෙන ඉන්නකොට ඔන්න ගොවිතැන් සාරුයි. ඔය අතරින් යාට ධර්මයක් හම්බ වෙනවා. එයා හොන්න හොඳට බුදුන් වඳිනවා, භාවනා කරන්න පටන් ගන්නවා. ඔහොම ඉන්නවා දැන් හොඳට එයා. ඒ අනිත් එක්කෙනා ටිකන දැන් බලාපන් මම දැන් ඔන්න බුදුන් වඳින්න පටන් ගත්තා භාවනා කරලා දැන් බලාපන් මගේ බිස්නස් ඔක්කොම හරි ගියා මගේ වෙළඳාම් දැන් හරි ගියා සරු වුණා දැන් මගේ ගොවිතැන් සරුයි ඒතර අනිත් එක්කෙනාට හිතෙන්නේ දැන් මෙයාගේ ගොවිතැන් සරුවුනේ බුදුන් ඇඳපු නිසා. ධර්මයේ සිල් රැකපු නිසා. නමුත් එයාට අර එයාගේ පුණ්‍ය විපාකයක් පළදි පළදීපු කාලේ. මේක බලාගෙනද තව කෙනෙක් කියනවා අන්න අරයට අරයට හරි ගියන්න ධර්මයට ඇවිල්ලා හරි ගියා. ඔන්න ඊළඟ එක්කෙනා පටන් ගන්නවා ආ මමත් එහෙනම් මේක කරන්න ඕනේ කියලා එයාත් බුදුන් වඳින්න පටන් ගන්නවා. හැබැයි ඒ වල සමහරට එයාගේ කර්ම විපාකයක් ඇවිල්ලා තියෙනවා දුක් විඳින්න. ඔන්න ටික දවසක් යනකොට යාට රස්සාව නැතුව යනවා. ඕන අසනීප වෙනවා. ඊට පස්සේ එයා කල්පනා කරනවා මේ මං අර බුදුන් වදින්න නැතුව ධර්මයේ ඉගෙනගෙන නැතුව අපූර්වට හිටියේ මට මොකක්වත් තිබුණේ නැහැ. දැන් මම මේ පටන් ගත්ත විතරයි මේ බණ භාවනා කරන්න පටන් ගත්ත විතරේ මේ නැති කරදර ඔක්කොම මට මේ කඩාගෙන වටිනවා. එහෙනම් මේ වෙන්නේ ධර්මයේ නිසාවක්ද? ආන්න වැරදි විදිහට පටලවා ගන්නවා. මේ Taman තේරුම් ගත්තනම් කර්මානුරූප උපතක් Tamanට ලැබුණා. ඒක නිසා මේක වෙන්නේ කියලා ඒක ධර්මයේත් කියා කල්පන්නේ නෑ. මොකද ධර්මයේ අර්ථය දන්නේ නෑ එයා. අර්ථය දන්නේ නෑ. ඊට පස්සේ යා කරන්නේ මොකද්ද? බනින්න ගන්නවා. අනේ මම මේ ධර්මය හිතින් දරගෙන මම මේ විඳෝන එකක්. මට මේ නැති කරදර කඩාගෙන වැටිලා. මම කරදර නෑ ඒක නෙමෙයි යා ධර්මයේ හැසිරුණේ නැතත් ඒ කරදර වෙන්න ඕන කාලට කරදර සිද්ධ වෙනවා. දියුණු වෙන්න කාට දියුණු සිද්ධ වෙනවා. එතකොට මේ නිසා ධර්මයේ තියෙන මොකෙටද? ඒසා නිසංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මයේ පුරුදු කිරීමේ ආනිසංසය මෙයයි. මොකද්ද? න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන එක්කිනා දුගතිය යන්නේ නැහැ. හොඳට මතක තියාගන්න පින්වත්නි. ධර්මයේ හැසිරෙන කෙනාගේ තියෙන හොඳම ආරක්ෂාව මොකද්ද? ධර්මයේ හැසිරෙන කෙනා දුගතිය යන්නේ නැහැ. ඒතර අපේ ජීවිතය අස්තිර නිසා අපේ ජීවිතේ ඕන වෙලාවක අසනීපයකින් එහෙම නැත්නම් හදිසි අනතුරකින් එහෙම නැත්නම් මොනවා හරි ඒ වගේ දෙයකින් අපි මැරිලා යන්න බැරිද? එහෙනම් අපේ ජීවිතේ ආරක්ෂාව තියෙන්න ඕනේ මෙලොව විතරක් නෙවෙයි. අපේ ජීවිතයේ මෙලොව වගේම පරලෝ ආරක්ෂාක් වුණේ. අන්න ඒ නිසා තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භෝජනයට හිත පිනිස භෝජනයට සුවේ පිනිස ඒ භෝජනයාව ආර්ය න්‍යායෙහි පිහිටවන්නේ. මොකේද පිහිටවන්නේ? ආර්ය න්‍යායෙහි. දැන් මම ඔබට ආර්ය න්‍යාය පොඩ්ඩක් කියා දෙන්න මේ කල්පනා කළේ. ආර්ය න්‍යාය කියලා කියන්නේ මේ ජීවිතය ගැන හොඳට හේතුඵල වශයෙන් කල්පනා කරන්න පුළුවන් බව. මොකක්ද ආර්ණ්‍යය කියන්නේ? ජීවිතය ගැන හේතුඵල වශයෙන් නෝනින් විමසන්න පුළුවන් බව. ඒක අපිට හරිය ප්‍රයෝජනයි. ඒතර අපිට හැම දෙයක් ගැනම යම්කිසි නිවැරදිව තේරුම් ගන්න ඒක ಉಪකාරී වෙනවා. දැන් අපි ගම්මු. දැන් අපි ලෙඩ වෙනවා. රෝගී වෙනවනේ. අපි රෝගී වෙනවා. එතකොට අපිට ඇති වෙන්නේ නැද්ද කායික රෝග? කායික රෝග හට ගන්නවනේ. ඇස් රෝග හට ගන්නවා. කන් රෝග හට ගන්නවා. නාසී රෝග හට ගන්නවා. දිවේ රෝග හට ගන්නවා. කය රෝග හට ගන්නවා. හටගන්නේ නැද්ද? හට ගන්නවා. ඒ වගේම අපිට මේ පිපාසෙන්, බඩගින්නෙන් මේ කාකාරයට කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැද්ද? කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට ස්වභාවික විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැද්ද? ස්වභාවික විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔබ දන්නවා දැන් ලෝකේ හැමෝම දැන් විශාල බීතියකින් ඉන්නවා ඉස්සරහට සිද්ධ වෙන ආහාර අර්බුදය ගැන ඔබ දන්නවා ඇතිනේ. දන්නේ නැද්ද ඒක ඔබ? විශාල බීතියකින් ඉන්නවා. දැන් ඔන්න ඊයේ මම අහගෙන ඉන්නවා කියලා මේ උත්තරද්‍රවේ විශාල අයිස් මේ හැතැම්ම 1000ක අයිස් කන්දක් පුපුරනලු. දැන් ඔක්කොම මොහොතට කඩාගෙන වටනවා. මොකද ඒ සම්පූර්ණ මේ මහා විශාල වෙනස්කම් මේ පෘථිවිය දැන් සිද්ධ වෙවි යන්නේ. අපි දන්නේ අවුරුදු අවුරුදු කීයක් මේ වගේ ගිහිල්ලා මොන වගේ විපත්ති වලින් මේ ලෝකේ කරදර වෙලා මිනිස්සු අඩු වෙලා යයිද කියලා. ඊළඟට අපිට හිතන්න බැරි විදිහට මේ ලෙඩ රෝග පැතිරෙනවා. නේ? බලාගෙන ඉඳිද්දි බඩු මිලිහෙල යනවා. දැන් බලන්න මොනවා වේද කියලා අපිට කියන්න කියන්න බැරි තරම්. ඉතින් මේ ඔක්කොම වෙනකොට මේ ඔක්කොටම මූල දෙන්නේ මේ ඉපදිච්ච අපි නේද? එහෙන් අපිට ලෙඩ රෝග වලින් දුක් විඳිනවා. එහෙන් අපිට මේ ආර්ථික වශයෙන් අපිට දුක් විඳින්න සිද්ධ වෙනවා. දැන් ඊයේ මම අහගෙන මේ ලෝක ජනගහණයෙන් දවසකට එක ආහාර වේලක් නැති මිනිසුන් ඉන්නවා කෝටි 13ක් එක ආහාර වේලක්වත් නැති. එතන උපන් මිනිස්සා මිනිස්යන් අතර කී දෙනෙක් නම් කුසගින්න ඉන්නවද එතකොට? කෝටි 13ක් ඉන්නවා දවසකට ආහාර වේලක් නැතුව. ඉතින් ඒ නිසා මේ ඔක්කොම සිද්ධ වෙන ඊළඟට ඔය ඒ විතරක්ද? ඊළඟට සමහර මිනිස්සු මොකද කරන්නේ? සමහර අය මේ අතර යුද්ධ කරගන්නවා එක එක දේවල් වලට මරා ගන්නවා. ඔබට පේනවා ඇති මේ මේ මිනිසුන්ගේ තියෙන මනුෂ්‍ය ධර්ම කොච්චර පිරිහුණාද කියන්නේ. අද මේ වගේ තැනක අපිට වැඩසටහනක් කිරීමට අපිට හිත සතුටින් එන්න තියෙන අවස්ථාවල් වල පවා දැන් අපි අපි ගත්ත තුරුවන්ගලිසයයි. දරුවන්ගලිසය අපි පින්කම සංවිධානය කරලා මේ රුවන්වැලිසෑය වඳින්න ඉනකොට මේ රුවන්වැලිසෑය මළුවේ අපිව මරන්න බෝම්බ අටවන මිනිස්සු ලෑස්ති කළේ නැද්ද? ලෑස්ති කළානේ. ඒක පිපුරන තියෙන නිසා ඈත පිපුරපු නිසා බේරුණ බව හැබැයි. නමුත් මේ මොකද්ද මේ නැති වෙලා තියෙන්නේ? මනුෂ්‍ය ධර්ම නේද? මනුෂ්‍ය ධර්ම මේ විදිහට පිළිලා දැන් මේ වගේ තැනකට එනකොට දැන් බලලා ඔක්කොම චෙක් කරන්න ඕනේ, පරිසම් කරන්න ඕනේ. මේ මොකද්ද මේ අපිට වෙලා තියෙන්නේ මේ? මනුස්ස ධර්ම මේ පිරිහීම නිසා තමයි මේ ලෝකේ මේ විනාශය කරා යන්නේ. අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. මොකද්ද? මේ ඔක්කොම සිද්ධි වලට මුල මොකද්ද? අපි කායික දුක් හටගන්නවා අපිට. මානසික දුක් හටගන්නවා. කායික පීඩා හටගන්නවා. මානසික පීඩා හටගන්නවා. යුද්ධ කෝලහල ඇති වෙනවා. පිපාසයෙන් බඩගින්න ජීවත් වෙන්න වෙලා තියෙන මේ නොයේ කරදරකම් කටලා තියෙනවා. මේ සියල්ලටම හේතුව මොකද්ද? ඉපදීම. ඔන්න ආර්ණ්‍යයයි පටන් ගන්න තැන. ඉපදීම නිසයි මේ සියලු දේ සිදුවන්නේ කියන දේ අපිට තේරුණා නම් බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය අපට විවෘත වෙනවා. අපිට චතුරාර්ය සත්‍ය විවෘත වෙන්නේ එතනින්මයි. වෙන කිසිම තැනකින් නෙවෙයි. චතුරාර්ය සත්‍ය විවෘත වෙන්නේ ආන් එතනින් ඉපදීම නිසාමයි. මේ ප්‍රශ්න සියල්ලම අපට තියෙන්නේ කියන අවබෝධයට අපි ආපු දවසට මේ ටිකෙන් ටික ටිකෙන් ටික අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විවෘත වෙනවා. විවෘත කරගත්තා නම් අපිට ධර්ම පැහැදිලි කරගත්තා නම් හරි. සතර අපාය වැටෙන්නේ අපි එහෙනම්. ආර්ණ්‍ය කිව්වේ ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ අපිට පෙන්නනවා බුද්ධිමත් කෙනා. දැන් ඔන්න බුද්ධිමත් කෙනා තේරුම් ගත්තා. ඒක කරුණක්. මොකද්ද දැන් අපි කායික දුක්, මානසික දුක්, කායික පීඩා, මානසික පීඩා මේ ලෝකයේ තියෙන මේ කරදර, ජරමර මේ සෑම දෙයක්ම හට අරගෙන තියෙන කුමක් නිසාද? ඉපදීම නිසා කියලා තේරි තේරුම් ගන්න කෙනා ඒක තේරුම් ගන්නේ හේතුඵල හැටියටයි. කොහොමද මේ හේතුඵල හැටියට තේරුම් ගන්නේ? මෙයා තේරුම් ගන්නවා ඉපදීම නිසා මේ සිද්ධ වුනේ. ඊට පස්සේ එයා කල්පනා කරනවා මක් නිසාද ඉපදුනේ? ඉපදුන ඉපදීම නිසානේ මේක වුනේ. දැන් ඉපදුනාම අපි එක එක්කිනාටම විඳවන්න ඕමනා විදිහට තමයි මේ ඇඟවල් ඔක්කොම ලැබිලා තියෙන්නේ. විඳවන්න ඕන හැටියට තමයි මේ හිත ලැබිලා තියෙන්නේ. දැන් අපේ වාසනාවට මේ අපිට යමක් කල්පනා කරන්න පුළුවන් ආකාරයට මේක හම්බ වුණේ. අසකනාසේ දිවකය මනස ලැබුණේ අපිට යම් කිසි අපිට ජීවිතය ගැන සිතන්න පුළුවන් ආකාරයටයි. ජීවිතය ගැන ඔබ ඔබ හිතන හැටියට වැඩිපුර ලෝකේ ඉන්නේ හිතන්න පුළුවන් අයද හිතන්න බැරි අයද? හිතන්න බැරි අය. බුදු දේශනාවේ කියන්නේ කොහොමද? නියපොත්තට පස් චුට්ටක් අරගෙන මහණෙනි හිතන්න පුළුවන් මෙච්චරයි කිව්වා ඉන්නේ. මේ පුත්‍ර පස් ටිකක් අරගෙන. මේ මහා පොළොව වගේ පුරුෂක් ඉන්නේ හිතන්න බැරි අය කිව්වා. ඒ හිතන්න පුළුවන් කියලා කියන්නේ අපි මේ ජීවිතේ අවබෝධ කරගන්න පුළුවන් අය. ඉතින් පින්වත්නි අපි ඉපදුනේ ඇයි? අපි ඉපදුනේ කර්ම විපාකano. මේට කලින් ජීවිතයේ අපේ අතින් සිදුවෙච්ච කර්ම සංසාරයේ කෙලවරක් නැති ආත්මභාවයේ කොහේ හරි ජීවිතයක අපෙන් සිදුවෙච්ච කර්ම ඊළඟට මොනවා හරි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දැන් කර්මය කියන්නේ මොකද්ද චේතනාව චේතනා පහල කරලා කයින් වචනේ මනසින් කර්ම කරනවා. මම ඔබට උදාහරණයක් කියන්නම්. ඔන්න ධර්මයට ආපු නැති අපි ධර්මයට එන්න කලින් අපිට හිතිච්ච වෙලාවට දැන් මధుරෝ කනකට හිතිච්ච හිතුණු මනාවට අපි ගහන්නේ නැද්ද මధుරන්ට? ඈ? අපි ධර්මයට එන්න කලින් මේ අපි නිකන් කතා කර දෙන්න මේ මధుර කන අපිට අටෝස් පටෝස් බල ගහනවා. එතකොට ඒකෙන් අපිට ඒ චේතන පහළ නැද්ද? ඒක අපි කරන චේතනා පහල කළ නෙවෙයිද? චේතනා පහල කළා කරන්නේ නමුත් අපි දන්නේවත් නැහැ චේතනා පහල කළා කරන බව. නම් අපි ධර්මයට ආවා. ධර්මයට ආවට පස්සේ අපේ හිතේ තියෙනවා අපි මధుරයක්වත් මරන්නේ නැහැ කියලා. එතකොට මధుරු කනවා. එතන මොකද ඉන්නේ අපිට? අපිට සිහිය උපදිනවා. අපි එතකොට හිමීට අත තියලා අති මේව පිළිදලා දානවා. කලින් අපි එකපාරට ගහන්නත් ඊට පස්සේ අපි මේ පහදලා දාන්නත් ඇතිවෙච්ච වෙනස මොකද්ද දෙකම චේතනාවකින් නේද වෙනස් කළේ කලින් අපිට චේතනා පහළ වුණා ඔහේ අපි ඔහේ කරගෙන ගියා දෙවෙනි වතාවේ මොකද වුණේ අපිට සිහිය ආවා වීරිය ආවා අපි චේතනා පහළ කළා මොකද කළේ පිහිදල දැම්මා මැරුවේ නැහැ මේ විදිහට තේරුම් ගන්න මේ චේතනාව පහළ කළා තමයි අපි කයින් වැඩ කරන්නේ. චේතනා පහළ කළා තමයි වචනයෙන් කතා කරන්නේ. දැන් අපි කියමු කෙනෙක් ඉන්නවා එයා හැමතිස්සෙම විනෝදිරත් කරන්න කියලා කෙනෙක් කියමු. දැන් ඊ අහගෙන ඉඳලා අනිත් එක්කිනාට කියනවා. මේන් ඔයාට මෙහෙම කිව්වා. ඔයාට මෙහෙම කිව්වා. දැන් එයා කේලම් කියනවා. සමහරට එයා ඒ කේලම් කියන්නේ දන්නේ නැතුව. අවබෝධයක් නැතුව තමයි කේලම කියන්නේ. කියනකොට රණ්ඩුව විසිලා යනවා. දැන් ධර්මය අහලා ධර්මයෙන් එයා ඉගෙන ගන්නවා කේලම කියන්නේ මෙන්න මේකයි. මොකක්ද එතනින් මෙතනින් අහගෙන ගින් අතන කියනවා මෙතන බිඳවන්න. එතනින් අහගෙන ඉල්ල මෙතන කියනවා එතන බිඳවන්න. මේක කේලමයි. ඔන්න බුදුරජාණන් වහන්සේ කේලම කියන එක තේරුවා. අකුසලයේ හඳුන්ලා දුන්නා. අකුසලයේ හඳුන්වලා දුන්නට පස්සේ බුද්ධිමත් එක්කෙනා තමන්ගේ ජීවිතයට ගල්පලා බලනවා. අපේ මටත් මේ අකුසල් සිද්ධ වෙලානේ. ඇයි බුදුරජාන් වහන්සේ අකුසලයේ හඳුනලා දුන්නානේ? අකුසලයේ හඳුනලා දීපු නිසා කල්පනා කරනවා අනේ මටත් මේ අකුසලයේ සිද්ධ වෙලානේ. ඊට පස්සේ ඔන්න දැන් එයා අකුසලයේ හඳුනගත්තා. ඊට පස්සේ එයා චේතනාව පහල කරනවා ආයේ මම නම් මේ જાති අකුසල් කරන්නේ නැහැ. අන්න දැන් නොහිතා කරපු එක දැන් ඔන්න හිතලා පාලනය වුණා. දැන් මෙයා මෙයා පරණ විදිහට අසුරු කරගෙන මෙයාට පරණ පුරුද්දට ආයමත් එනවා ඔන්න හිතට ඒ කේලම කියන්න. එතකොට මොකද වෙන්නේ? මෙයා වීරිය අරගෙන ඒක පාලනය කරනවා. ඒක කියන්න කියව කතාව එයා වෙනස් කරනවා. ඒ මාතෘකාව එයා බැහැර කරනවා. එයා කේලමකට යන්න ඉඩ දෙන්නේ අන්න බලන චේතනා පහල කළා වචනෙන් ක්‍රියා කරන හැටි. චේතනා පහළ කළ තම වචනින් ක්‍රියා කරන්නේ. ඒ වගේම තමයි චේතනා පහළ කරලා තමයි මනසින් ක්‍රියා කරන්නේ. ඉතින් පින්වත්නි චේතනා පහළ කරලා කයින් ක්‍රියා කරනකොට චේතනා පහළ කරලා මනසින් ක්‍රියා කරනකොට චේතනා පහළ කරලා වචනෙන් ක්‍රියා කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා විපාක නොදී අවසන් වෙන්නේ ඒකයි මේකේ බරපතලකම. විපාක නොදී අවසන් වෙන්නේ දැන් උන අපේ කලින් ජීවිතේ මොන හරි අපිට වුණා අපි ඒ නිසා ඒකට ගැළපෙන ආකාරයට සැප දුක් විඳින්න මේ මනුස්ස ලෝකෙට අපි ආවා දැන්. දැන් ඔන්න මේ මනුස්ස ලෝකේ ඉන්නවා දැන් අපි. දැන් මේ මනුස්ස ලෝකේ අපි දැන් චේතනා පාල කර කර කයින් කර්ම රැස් කළේ නැද්ද? කයින් කර්ම කළේ නැද්ද අපි චේතනා පාල කර කර? කළා. චේතනා පහල කර කර වචනයෙන් කර්ම කරේ නැද්ද? කළා. චේතනා පහල කර කර මනසින් හිතුවේ නැද්ද? හිතුවා. ආන්න විපාක යනවා. ආයමත් උපතක් කර යන්න හැදෙනවා. එතකොට මේකේ විශේෂත්වය තියෙන පින්වත්නි අපිට ඕන හැටියට මේක විපාක දෙන්න අපිට එපා හැටියට එහෙම මේ අපිට මේ අසවල් දේ විපාක දෙන්න එපා අසවල් දේ විතරක් විපාක දෙන්න කියලා අපිට මේක හසුරවන්න බෑ අන්න ඒකටයි අනාත්මයි කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න බෑ ආ මගෙන් මේ වැරද්ද වුණා මේකට විපාක දෙන්න එපා මගේ මේ වැරද්ද වුණා මේකට විපාක දුන්නට කමක් නැහැ අන්න එහෙම විපාක දෙන්න එපා විපාක දෙන්න ඕනේ කියලා තමාගේ වශගේ පවත්වන්න බෑ. අනාත්මයි. එතකොට අපි මේක අවබෝධ කරගන්න ඕනේ. ඉතින් විපාක දෙන්න පරිසරය හැදුනහම උපදිනවා. එතකොට අපි ඉපදුනේ එහෙමයි. විපාක දෙන්න පරිසරය හැදුන අපි ඉපදුනා. දැන් ඉපදිලා දැන් මොන අපි සැප දුක් විඳිනවා. දැන් ආයමත් මරුණා මොකද වෙන්නේ? ආයමත් විපාක පිණිස කර්ම හැදිලා තියෙන නිසා උපදිනවා. ඉවරයක් නෑ මේකේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා මේක අවබෝධ කරගන්න ඕනේ අපි උපදින්නේ මක් නිසාද විපාක පිනිස කර්ම සකස් වූ නිසා විපාක පිණිස කර්ම සකස් වෙන නිසා උපදින්නේ. දැන් විපාක පිණිස කර්ම සකස් වෙන නිසා උපදින නිසා අපිට හැබැයි පුළුවන් චේතනා පහල කර කර මේක වෙනස් කරන්න. දැන් මම කියේ දැන් චේතනා පහල කර කර මදුරු මරු වෙක්කෙනා චේතනා පහල කළා මේකෙන් වැළකුන්නේ නැද්ද? චේතනා පහල කර කර කේලම් කියපු එක්කෙනා චේතනා පහල කළා මේකෙන් වැළකින්නේ නැද්ද? මේ වගේ චේතනා පහල කළා වෙනස් කරන්න පුළුවන්. ඒකයි මේ මනුස්ස ලෝකේ අපිට තියෙන වාසිය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේකෙදි තේරුම් ගන්න ඕනේ මේක සිද්ධ වෙන හැටි ආරණ්‍යයයි. එතකොට මේ චේතනා පහල කළා යමක් කරනකොට ඒකේ විපාක වෙන්න නම් ඒ චේතනාව පහළ වෙන එකේ පසුබිමේ තියෙන තණ්හාව අවිද්‍යාව උපාදාන මේ සියල්ලම බලපාන. දැන් අපි යම් කිසි දෙයක් කරද්දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ දැන් මම කිව්වා දැන් ඔබට අපිට දැන් ජරා මරණ ඉපදිච්ච නිසා අපි මෝන දෙනවා. මේකට හේතුව තමයි ඉපදීම. ඉපදුනේ ඇයි අපි? කර්ම විපාක හැටියට. කර්ම විපාක හැදුනේ ඇයි අපිට? කර්ම විපාක හැදුනේ උපාදාන නිසා. උපාදාන කියලා කියන්නේ අපි කාමයට බැඳුණා. කාමයට බැඳුනහම ඒකට කියන්නේ කාම උපාදාන. කාමයට අහු වුණා. කාම කියන්නේ ඇහෙන් දකින ප්‍රියමනාප රූප කනින් අහන ප්‍රියමනාප ශබ්ද නාසයට දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ දිවට දැනෙන ප්‍රියමනාප රස කයට දැනෙන ප්‍රියමනාප පහස මේකට කියනවා කාමය. ඒතර මේකට අපේ හිත බැඳිලා නැද්ද? ඒ හිතේට බැඳිලා චේතනා පහල කරනකොට කාම උපාදානයට බැඳිලා තමයි මේ චේතනා පහළ කරන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව උපාදානයක් තියෙනවා. ditthi උපාදාන. ditthi කියන්නේ ditthi කියන්නේ pāli වචනේ සිංහලෙන් කියන්නේ අපි ඒකට මතවාද. එක එක මතවාද තියෙනවානේ. එක එක අදහස් ආකල්ප මතිමතාන්තර මෙන්න මෙව්වට බැඳිලා තමයි අපි එක්ක චේතනා පහල කරන්නේ කල්පනා කරන්නේ. එහෙම චේතනා පහල කර අපි කියවනවා. ඒක එහෙම පහල කරලා කරනවා හිතනවා. ඒකට කියනවා ditthi upadana. ඊළඟට තව උපාදානයක් තියෙනවා. සීලබ්බත උපාදාන. සීල වරත මේවට බැඳිලා ඉන්නවා. ආවෝදෙන්නේ නැතුව ඒකට සීලබ්බතුපාදාන කියන්නේ. එතකොට මොකද වෙන්නේ මිනිස්සු ඒකෙන ගොඩක් අය අවබෝධයක් නැතුව පව කරගන්න අවස්ථාවක් තියෙනවා. දැන් බුද්ධ කාලේ හිටියේ දැන් නිකණ්ඨනාත පුත්‍රගේ පිරිස සම්පූර්ණ සීලබ්බත වලට නහුලා හිටියේ. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ අර දේවදහ සූත්‍රයේ තියෙනවා මේ නිකණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකයෝ. මේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ වැඩි අයතනක වඩකට ඒගොල්ලෝ ඔක්කොම ඉන්නවා. මේ කටු සායනවල සායනය කරනවා. ඇඟේ නූල් පොටක් වන්නේ. නාන්නේ නැහැ. දත් මදින්නේ නැහැ. මූණ හොදන්නේ නැහැ. ඉතින් මේ අවුවේ කටු සායනවල හාන්සි වෙලා ඉන්නවා. එතකොට මේ නොයේ කාකාරේ කායිකව දුක් විඳිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්ල ඇහුවා ඇයි මේ ඔහෙලා දුක් විඳින්න ඔච්චර කියලා. ඊට පස්සේ කිව්වා අපිට අපේ නිගණ්ඨනාථ පුත්තුමා කිව්වා නුඹලා සංසාරේ පව් කරලා තියෙනවා. ඒ නිසා මේ මේකට මේ දුක් ශාරීරික දුක් දීපන් ඊට පස්සේ මේ පව් ගෙවිලා යනවා. ඉතින් බුදුරජාන් වහන්සේ ඔය එතකොට ඔහෙලා දන්නවද? ඔහෙලා සංසාරේ පව් කළා කියලා. අනේ දන්නේ නැtei කිව්වා. එතකොට දැන් ඔහෙලා දන්නවද මේ දැන් අපි මෙච්චර ශාරීරියට දුක් දුන්නා. දැන් මෙච්චර පව් ඉවරයි. අපිට දැන් තව මෙච්චර දුක් දුන්නාම ඒ ඉතුරු ටිකක් ඉවර වෙලා යනවා. ඒක දන්නවද කියලා? මේ දන්නෙත් නැtei කිව්වා. බුදුරජාණන් වහන්සේ ඔය වෙලා පව් කළාද කියලා දන්නෙත් නෑ සංසාරේ. පව් කළා පව් කළේ නැද්ද කියලා දන්නෙත් නෑ. දැන් ශරීරයට දුක් දීලා මෙච්චර දුක් ප්‍රමාණයක් දැන් මම දීලා තියෙනවා. ඒ දුක් වලින් මෙච්චර පව් ඉවර වෙලා තියෙනවා. තව මෙච්චර ඉවර වෙන්න තියෙනවා කියලා එහෙම දන්නෙත් නෑ. ඉතින් මොකද්ද මේ වෙලාගෙන වැඩේ කියලා. ඒ අර සීලබ්බත උපාදාන. ඒ වගේම උපාදාන තියෙනවා අත්වාද උපාදාන. අත්වාද උපාදානය කියන්නේ මමේ මාගේ මාගේ ආත්මය කියන අදහසට බැඳිලා. ඔබ දන්නේ මෑත භාගයේ සමහර ආගම් වලට බැඳිච්ච මිනිස්සු අන්න සීලබ්බත වලට අහු වුණා මොකද්ද? සමහර ළමයි මැරෙනවා. ලේ දෙන්න දෙන්නේ. තමන්ගේම දරුවාට ලේ දෙන්න දෙන්නේ. අන්න සීලබ්බත පරාමාසිකට අහු වෙලා. මේක වෙනවනේ. එතකොට බලන්න අත්වාද උපාදාන කියන්නේ මේ අපේ හිතේ තියෙන හැඟීමක්. ඒ හැඟීමට අපිට පේන්නේ අපේ ඇස කන නාසය දිවකය මනස ඔක්කොම තමා හැටියට. තමාගේ හැටියට. තමාගේ තමාට ආයිති දෙයක් හැටියට. මේක තුල ඉඳලා අපි චේතනා පහල කරනවා. ඒතකොට මේ හැම අවස්ථාවෙදිම කාමයේ තුල හිඳලා චේතනා පහල කර කර දෘෂ්ටියේ සීලබ්බත අත්වාද මේ හැම එකකටම මේවා කරගෙන චේතනා පහල කර කර කර්ම රැස් කරනකොට ආන්නයාට විපාක පිණිස කර්මය හැදෙනවා. උපාදාන නිසා භවය හැදෙනවා. ඒකට කියන්නේ භවය. භවය නිසා උපදිනවා. උපදින නිසා තමයි අපිට මේ ජරා මරණ සියල්ලම තියෙන්නේ. ඒතර අපි මෙහෙම කළොත් අපි හැමදෙස්සෙන් පැතුවොත් අනේ අපිට ආයෙ උපදින්න ලැබෙන්න එපා. අපිට උපදින්න තින්න පුළුවන්. බෑ. ඒ මොකද හේතුව? ප්‍රාර්ථනාවකින් අපිට උපත නවත්තන්න බෑ. ප්‍රාර්ථනාවකින් අපිට උපත නවත්තන්න බෑ. හැබැයි අපිට යම් මෙන්න මෙහෙම එකක් කරන්න පුළුවන්කම තියෙනවා. බුදු දේශනාවේ තියෙනවා. දැන් අපි ගත්තොත් අපිට සුගතිය උපදින්න පුළුවන්කම තියෙනවා. කොහොමද සුගතිය උපදින්න පුළුවන් වෙන්නේ? අපේ ජීවිතය තුළ අපි ඇති කරගත්තොත් සද්ධා ශීල ශ්‍රුත ත්‍යාග පඤ්ඤා කියන මේ පහ මේ පහ ඇති කරගෙන අපි හිතුවොත් එහෙම මම මරණින් මත්තේ තුසිත දිවි ලෝකයේ උපදිනවා මම මරණින් මත්තේ චාතු මහරජික දිවි ලෝකේ යනවා මම මරණින් මත්තේ යාමේ දිවි ලෝකේ යනවා නිම්මාන රති දිව්‍ය ලෝක යනවා. මං එහිදී මේ ධර්ම ආයේ පුරුදු කරනවා කියලා එයාට පුළුවන් ඒක. ඒ කොහොමද පුළුවන් වෙන්නේ? එයා මෙතනදී හේතුවක් උපද්දවනවා. හේතුවක් උපද්දවුවට පස්සේ මොකද වෙන්නේ? ඒ හේතුවට අනුව තමයි එයාට ඵලය හටගන්නේ. හේතුවක් උපද්දවුවාම හේතු අනුව තමයි ඵලය හටගන්නේ. දැන් අපි ඔබට මතකද මේ සද්ධාව ගැන? ශ්‍රද්ධාව ශ්‍රද්ධාව කියලා අපි අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අප අප තුල තියෙන පැහැදීම. සද්ධාහති තථාගතස්ස බෝධින්. මේ එක එක කෙන ශ්‍රද්ධාවගෙන එක එක විකාර කියයි. ඒ එකක්වත් අපිට වැදගත් නැහැ. ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? සද්ධාහති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදිච්ච කෙනාට තමයි හැබෑම ශ්‍රද්ධාවක් තමන්ගේ ජීවිතයේ ඇති කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්මයි දේශනා කළේ උන්වහන්සේ දේශනා නොකරන්න මේ ඉපදීම නිසායි මේ ප්‍රශ්න කියලා අපිට කවදාවත් මේක තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. උන්වහන්සේ තමයි අපිට දේශනා කළේ ඉපදීම නිසායි ජරා මරණ. උන්වහන්සේ තමයි අපට දේශනා කළේ උපාදාන නිසායි භවය හැදෙන්නේ. විපාක පිණිස කර්ම හැදෙන්නේ. විපාක පිණිස කර්ම හැදෙන නිසා උපදින්නේ. උන්වහන්සේ තමයි අපට දේශනා කළේ තණ්හාව නිසායි උපාදාන හටගන්නේ. උන්වහන්සේ තමයි අපට දේශනා කළේ මේ විඳින දෙයට තමයි ආස කරන්නේ. උන්වහන්සේ තමයි අපට දේශනා කළේ ස්පර්ශය තුනක් තමයි විඳින්නේ. උන්වහන්සේ තමයි අපට දේශනා කළේ ආයතන හය තිබුණොත් තමයි ස්පර්ශය තියෙන්නේ. උන්වහන්සේ තමයි අපට දේශනා කළේ නාම රූප තිබ්බොත් තමයි ආයතන හැදෙන්නේ. මේ විදිහට සම්පූර්ණයෙන්ම පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදේ හටගන්න හැටි. පරිසම්පාදේ නැති වෙලා යන හැටි බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කළේ. උන්වහන්සේ අවබෝධයෙන් ඒ කරපු ඒ දේශනාව අදටත් ඒ විදිහමයි. අදත් අපි යම්කිසි විඳවිල්ලක් විඳ විඳෝ අපි කායික දුක් වේවා කායික සැප වේවා මානසික දුක් වේවා මානසික පීඩා වේවා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුමනස අපි අදත් විඳිනවා නම් මේ විඳින්නේ මක් නිසාද ඉපදීම නිසා අදත් උපදින්නේ අපි මක් නිසාද විපාක පිණිස කර්ම සකස් වෙන නිසා අදත් විපාක පිණිස කර්ම සකස් වෙන්නේ මක් නිසාද උපාදාන නිසා අදත් උපාදාන ඇති වෙන්නේ මක් නිසාද තණ්හාව නිසා අදත් තණ්හාව හටගන්නෙමක් නිසාද විඳීම නිසා අදත් විඳීම හටගන්නේ ස්පර්ශය නිසා ස්පර්ශ කියන හරි පුදුම එකක් අපිට බේරෙන්න බැරි එකක් ඒකයි බුදුරජාණන් වහන්සේකට අර හැම ගහපු හරකගේ උපමාව දේශනා කළේ හැම ගැහුවා වැස්සිව හැම ගහලා ඇරිය නිදහස යන්න කියලා දැන් මේ හැම නැහැ දැන් වතුරේ බැස්සොත් මොකද වෙන්නේ වතුරින සත්වයයිද මේ හරකව කනවා. ගහකට හේතු වුණොත් මොකද වෙන්නේ? ගය හිටිය සත්තු කනවා. එලිමා හිටියොත් මොකද වෙන්නේ? මේ හුළඟේ ඉන්න සත්වයවිලා බේරෙන්න පුළුවන්. ආන් මේ වගේ තමයි අපේ මේ ඇහැ අරමුණට විවෘත වෙලා තියෙන්නේ. කන අරමුණට විවෘත වෙලා තියෙන්නේ. නාසය අරමුණු ගන්න ගඳ සුවඳට විවෘත වෙලා තියෙන්නේ. දිව රසයට විරුද්ධ වෙලා තියෙනවා. ශරීරයේ ස්පර්ශයට විරුද්ධ වෙලා තියෙන්නේ. මනස අරමුණු වලට විරුද්ධ වෙලා තියෙනවා. ඉතින් හැමතිස්සෙම වෙන්නේ මොකද්ද මේ සත්තු කනවා වගේ අර හැම ගහපු ගව දෙනව රූප විසින් අපිව කා දමනවා. ශබ්ද විසින් අපිව කා දමනවා. ගඳ සුවඳ විසින් අපිව කා දමනවා. රසය විසින් අපිව කා දමනවා. ස්පර්ශය විසින් අපිව කාදමනවා. හිතටින අරමුණු විසින් අපිව කාදමනවා. කොහොමද කාදමන්නේ අපිව? රූපයේ විසින් අපිට රූප අපේ ඇහෙන් රූපේ දැක්කට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් අපි සැප දුක් උපේක්ෂා විඳින් විඳිනවා. කලින් ශබ්ද අහලා සැප දුක් උපේක්ෂා විඳින් විඳිනවා. නාසයෙන් ආග්‍රහණය කළා විඳින් විඳිනවා. දිවෙන් රස විඳලා විඳින් විඳිනවා. කයින් පහස ලැබලා විඳින් විඳිනවා. මනසෙන් මේව ආරමුණු කරලා විඳින් විඳිනවා. එතකොට මේ විදෙන් විදිනකට අපි මේකට හසු වෙනවා. අපි කා දමනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේක සිද්ධ වෙන්නේ ස්පර්ශය නිසා. දැන් අපි හැම කෙනෙකුගේම ඇහි හටගන්නා විඥානය. කනේ හටගන්නා විඥානය. නාසයේ හටගන්නා විඥානය. දිවේ හටගන්නා විඥානය. ශරීරයේ හටගන්නා විඥානය. මනසෙ හටගන්නවා විඥානය. එතකොට ඇහි විඥානය හටගත්තාම ඇහි රූපය එකතු කරලා දෙනවා. ඇහි රූපය එකතු වෙනකොට විඥානය හටගන්නවා. කනයි ශබ්දය එකතු වෙනකොට විඥානය හටගන්නවා. නාසය ගඳ සුවඳ එකතු වෙනකොට විඥානය හටගන්නවා. දිවයි රසය එකතු වෙනකොට විඥානය හටගන්නවා. කයයි පහසයි එකතු වෙනකොට විඥානය හටගන්නවා. මනසේ අරමුණ එකතු වෙනකොට විඥානය හටගන්නවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ මෙතන සිදුවෙන සිදුවීම මුදේට බුද්ධිමත් විමසලා බලන්න කියලා. දැන් අපි බලමු පිටා කල්පනා කරලා ඇහැගෙන. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ඇහැ හැදිලා තියෙන්නේ නාම රූප වලින් කියලා. කන හැදිලා තියෙන්නේත් නාම රූප වලින්. නාසය හැදිලා තියෙන්නේ නාම රූප වලින්. දිව හැදිලා තියෙන්නේත් නාම රූප වලින්. ශරීරය හැදිලා තියෙන්නේත් නාම රූප වලින්. මනස හැදලා තියෙන්නේ නාම රූප වලින්. මොනවද මේ නාම රූප කියන්නේ? රූප කියන්නේ මොනවද? රූප කියලා කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. රූප. පඨවි ධාතු කිව්වේ ඔව් ගුරුසු දේවල්. පොළොවට පස් වෙලා යන ගුරුසු දේවල්. ආපෝ ධාතු කිව්වේ වැగిරෙන දේවල්. තේජෝ ධාතු කිව්වේ රස්නි දේවා. වායු ධාතු කිව්වේ හුළඟට ආйти දේවල්. මේව තමයි මේ ශරීරයේ හැදිලා තියෙන දේවල්. බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද ඒ තමයි පටවි ධාතු කියලා උන්වහන්සේ පෙන්වා දුන්නේ කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහරවැල්, ඇට, ඇටමිදුළු, වකුගඩු තෙනහලු හදවත අක්මාව කුඩා බඩවැල් මහා බඩවැල් ආදී පටවි ධාතු කිව්වා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා ආපෝ ධාතු පිත්ත සෙම සරව ලී දහඩිය කෙල සොටු සාදමිදුළු මුත්‍රාදී දේවල්. දැන් උන්න අපි දැන් දවල්ට ආහාර ගත්ත නෙවෙයි දැන් මේක දිරවනවා. දිරවන්නේ මොකෙන්ද? තේජෝ ධාතුවේ. පානය කරන අපි දේවල්. ඒ පානය කරන දේවලුත් ඒක දිරවනවා. ඒක දිරවන්නේ තේජෝ ධාතුවේ. ඊළඟට මේ ඇටකටු ආදී හැම මොහොතෙම මෝරනවා. මෝරන්නේ තේජෝ ධාතුවේ. මේ ඔක්කොම ශරීරයේ ක්‍රියාකාරී තේජෝ ධාතුවෙන් තියෙන. ඊළඟට අපිට ඊළඟට අපිට උගුරට එනවා. වාතය. ඒ වගේම පසුපසිනුත් වාතේ පිට. ඒ වගේම මේ ශරීරය ඇතුළෙත් වාතේ තියෙනවා. ආස්වාස ප්‍රසවාස කරන්නත් වාතේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ක්‍රියාකාරීත්වයට බැඳිලා නැද්ද අපි ඇහැ කන නාසය දිවකය මන බැඳිලා තියෙනවා. ඉතින් මේ ඇහැ හැදිලා තියෙන්නේ මේවා එකතු වෙලා. කනත් එහෙමයි, නාසයත් එහෙමයි, දිවත් එහෙමයි, කයත් එහෙමයි, මනසත් එහෙමයි. ඊළඟට මේ සතර මා ධාතු තමයි රූප. නාම කිව්වේ විඳිනව නම් යමක් ඒක නාමයක්. හඳුනා ගන්නව නම් ඒක නාමයක්. චේතනාව පහළ වෙනව නම් ඒක නාමයක්. මානසිකාර තියෙනව නම් ඒක නාමයක්. එතකොට ස්පර්ශය නාමයක්. මේව එකතු වෙලා තමයි අපිට මේ ඇහැක් හැදිලා තියෙන්නේ. එතකොට නාම රූපයෙන් හැදිච්ච ඇහෙන් තමයි අපිට ලෝකෙ පේන්නේ. නාම රූප වලින් හැදිච්ච කනකින් තමයි අපිට ඇහෙන්නේ. නාම රූප වලින් හැදිච්ච නාසයකින් තමයි අපිට ගඳ සුවඳ දැනෙන්නේ. නාම රූප වලින් හැදිච්ච දිවෙන් තමයි අපිට රස දැනෙන්නේ. නාම රූප වලින් හැදිච්ච ශරීරයෙන් තමයි අපිට ස්පර්ශය දැනෙන්නේ. නාම රූපෙ ලැබිච්ච සිතෙන් තමයි අපි හිතන්නේ. අපිට වැරදුනේ මොකද්ද මේ උපාදානය නිසා? අර ස්පර්ශය ඇති වෙලා විඳින්න ඇති වෙලා ආසාව ඇති වෙලා බැඳීම නිසා අපිට හිතුනේ මේ මමේ වාගේ වාගේ ආත්මය කියලා එකක් මේකේ තියෙනවාය කියලාම අපිට හිතෙන්නේ. අපිට හිතෙන්නේ තියෙනවායම කියලා නියම එකක් නේ. එතකොට බලන්න අපේ ප්‍රඥාවේ දුර්වලකමක් නිසා තමයි අපිට මේ වැරදි වැටහිලි ඇති වෙලා තියෙන්නේ. මොකද්ද මේ මමයේ මාගේ කියන අදහසක් ඇතුව අපිට මේ ප්‍රඥාවේ දුර්වලකම නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපිට මේ නුවණින් විමසීම දියුණු කරන්න කියලා. නුවණින් විමසීම දියුණු කිරීමට තමයි අපි ආර්ය න්‍යාය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ පට මේ මේවා කරගන්න කියලා දියුණු කරගෙන යන්න කියලා. මොකද හේතුව අපි අවබෝධ කරගන්න ඕනේ. මොකද්ද මෙතන තියෙන්නේ හේතුඵල ධමයක්. මෙතන තියෙන්නේ දුක්ඛ කියලා ආර්ය සත්‍යයක්. දැන් බුදුරජාණන් වහන්සේ දුක නැමැති ආර්ය සත්‍ය විස්තර කළේ කොහොමද? ඉපදීම දුකක්. අපිට ඉපදීම දුකක් කියලා නෙමෙයි අපිට ගොඩක් දුරට හිතෙන්නේ. අපිට හිතෙන්නේ මොකද්ද? දැන් මේ ජීවිතේ අපිට දුකක් කියලා තේරෙනවා. නමුත් අපිට හිතෙන්නේ අනේ මේට වඩා හොඳයි මේට වඩා වෙන දැනක උපන්නා අපිට හිතෙන්නේ අපිට විසඳුම තියෙන ඉපදීමෙන්මයි. මීට වඩා මේ ඇයි මේ වගේ තැනක අපි පන්න අපිට වෙන තැනක උපදින්නේ නැද්ද කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් අපිට අවබෝධ වෙන්නේ මොකද්ද? යම් තැනක ඇස කන නාසය දිව කය මනස උපදිනවාද ඒක දුකක්. ඉපදීම දුකයි, ජරාව දුකයි, මරණය දුකයි. කායික පීඩා, මානසික පීඩා දුකයි, ශෝක වැළපීම් දුක් දුන්න සුසුම් හෙලීම් දුකයි, කොටින්ම මේ සතර මහා ධාතුකින් හටගත්තු රූපයක් ඇද්ද? මේ විඳීමක් ඇද්ද? හඳුනා ගැනීමක් ඇද්ද? චේතනා පහළ කිරීමක් ඇද්ද? විඥානයක් ඇද්ද? මේ සියල්ල දුකයි කියන කාරණේ අපි තේරුම් ගත්තනම් අන්න බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දුක අපි තේරුම් ගන්න මහන්සි ගත්ත වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ දුකට හේතුවක් තියෙනවා. හේතුව මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හාව කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට හිත ඇදිලා යන එක. භව තණ්හා කිව්වේ මේ පැවැත්මට හිත ඇදිලා යන එක. විභව තණ්හා කිව්වේ මේ ප්‍රාත්ම නැත්තම් හොඳයි කියලා ඒකට ආස කරන එක. මේ මේ ආස තුලින් තමයි එක එක විදිහට දුක පවතින්නේ. මේ ආස තුන තියෙනකම් මිනිස්යාට දුකමයි පවතින්නේ. ඇයි හේතුව මොකද්ද? මේ ආස තුنين හදලා දෙන්නේ ඉපදීමමයි. ජරාවමයි. සෝක වැළපින් දුක් දුන්නක් හදලා දෙන්නේ. ඉතින් බුද්ධ දේශනාවේ වදාරේ මොකද්ද? මේ ආස තුනම නැති වුණොත් එයාගේ ඉපදෙන මරණ ජීවිතෙන් එයා නිදහස් වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා මාර්ගයක්. මොකක්ද මේ මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පින්වත්නි ඔබට නුවණ පාවිච්චි කරලා ඔබට ඇති කරගන්න වීරිය කරන්න වටිනා මාර්ගයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගංග කීයක් තියෙනවද? මාර්ගංග 8ක් තියෙනවා. මාර්ගංග 8න් පළවෙනි එක තමයි සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියන්නේ ඔව් චතුරාරි සත්‍ය. හොඳට නෝනින් ආරි සත්‍ය මෙනෙහි කරලා තමන් ඇති කරගන්න තේරුම් ගැනීම. සම්මා දිට්ඨි. දෙවෙනි එක මොකද්ද? සම්මා සංකල්ප. ඒ කිව්වේ මේ දැන් අපි ගත්තොත් මේ පටිච්ච සමුප්පාදේ මෙනෙහි කරන වෙලාවට මේ විදර්ශනා වඩන වෙලාවට මේකෙන් ඈතර වෙන්න ඕන කියන අදහස ඇති වෙන වෙලාවට වැඩ කරන නික්කම්ම සංකල්පය. ඊළඟට කරුණා මෛත්‍රී හිතේ ඇති වෙනවා නම් එතන තියෙන්නේ අව්‍යාපාද සංකල්පය. කිසියම් සත්‍යයකට හිංසාවක් යා කරන්නේ සම්මා සංකල්පය තුල අහිංසා. එහෙම සම්මා සංකල්පයක් එයාට තියෙනවා නම් එයා අනිවාර්යයෙන්ම සම්මා සංකල්පය තියෙන එක්කෙනාට කරුණා මෛත්‍රී දයානුකම්පාව තියෙන එක්කෙනාට ඇති වෙන සම්මා වාචා. ඒ කියන්නේ බොරු කියන්නේ පිරිස මැද්දේ නැත්තම් නෑදෑය පිරිසක පිරිසක් අතරට ගිහිල්ලා Taman නොදැක්ක දේවල් දැක්කා කියන්නේ නොඇසූ දේවල් ඇසුවා කියන්නේ ඊළඟට දැක්ක දේ දැක්කේ නෑ කියන්නේ නොඇසු දේ ඇසුවේ නෑ කියන්නේ ඒ බොරු කියන්නේ ඇයියාට සම්මා සංකල්ප තියෙනවා. සම්මා සංකල්පය නිසා යහපත් කල්පනා නිසා කේලම් කියන්නේ. කේලම් කියනවා කියන්නේ මේක එක්කෙන ඇවිලෙන සමගිය නැති වෙන රණ්ඩු රණ්ඩු සරුවල් ඇති වෙන ආරවුල් ඇති වෙන දේවල් කියන්නේ නැහැ. කේලම් කියන්නේ පාරිස වචන කියන්නේ ඊළඟට හිස් වචන කියන්නේ එයා කියන්නේ කාලවාදී. එයා කියන්නේ කාලයට ගැලපෙන. කාලය කියලා කියන්නේ එයා නිකම් මේ මේ මේ වර්තමාන කාලයට ගැලපෙන කියලා එහෙම අදහසින් නෙමෙයි. සුදුසු කාලයට කතා කරන කාලවාදී. අර්ථවාදී. අර්ථවත්දී කතා කරන. ධම්මවාදී. ධර්මයේ කතා කරන. විනයවාදී. ඔව් හික්මින් නුවණා දෙයක් කතා කරනවා. නිධානවතින් හිතේ පිහිටවා ගන්න වැදගත් දෙයක් කියන. ඊළඟට මේ කතාවේ සීමාව දන්න. කතාවේ සීමාව දන්න. ආන් ඒකේනා මේ සම්මා වාචාය තියෙනවා අර සම්මා සංකල්ප නිසා. ඒ වගේම සම්මා සංකල්ප නිසා සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත කියන්නේ යහපත් කල් ක්‍රියාව. මොකද යහපත් කල් ක්‍රියාව ක්‍රියාපටිපාටි. සතුම් මරන්නේ නැහැ. ඇයියට මෛත්‍රිය තියෙනවා. සම්මා සංකල්ප තියෙනවා. සොරකම් කරන්නේ නැහැ. අනුන්ට දුකක් දෙන්න යාගේ අදහසක් නැහැ. අනුන් සතු දේවල් අරගෙන. වැරදි කාම සේවනයේ දෙන්නේ නැහැ අය. එයාට සම්මා සංකල්ප තියෙනවා. එයාට නෙක්ඛම්ම සංකල්ප තියෙනවා. අව්‍යාපාද තියෙනවා. අවීංසා තියෙනවා. වැරදි කාම සේවනයේ දෙන්නේ නැහැ. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ සම්මා සංකල්ප. ඒතර සම්මා දිට්ඨිය තියෙනකොට සම්මා සංකල්පය තියෙනවා. සම්මා සංකල්ප තියෙනකොට සම්මා වාචාය තියෙනවා. සම්මා වාචා තියෙනකොට සම්මා කම්මන්ත තියෙනවා. සම්මා කම්මන්ත තියෙනකොට එයා ධාර්මිකව ජීවත් වෙනවා. සම්මා ආජීව ඇති වෙනවා. සම්මා ආජීව තියෙන එක්කෙනා මොකද කරන්නේ? සම්මා වායාම ඇති කරගන්නවා. මොකද්ද සම්මා වායාම? එයා කුසල් ලකුසල් වෙන් කරලා හොඳට අඳුනා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් වලින් තොරව නම් ලෝකෙ කිසි කෙනෙකුට කුසල් අකුසල් නම් වෙන් කරන්න බෑ පින්වත්නි. කවුරුවත් දන්නේ කවුරුවත් දන්නෙත් නෑ කවුරුවත් කියලා දීලත් නෑ පෙන්නුම් කරලා දීලත් නෑ මොකවත්ම නෑ. බුදු දේශනාවල විතරමයි මේ අකුසල් මෙව්වා කුසල් මෙව්වා කියලා පෙන්වා දීලා තියෙන්නේ. එතකොට අකුසල් ගැන දැනගත්තාම එයා මොකද කරන්නේ? අකුසල් ප්‍රහාණය කිරීමට වීරිය කරනවා. කුසල් ගැන දැනගත්තා මොකද එයා කරන්නේ? කුසල් දියුණු කරගන්න වීරිය කරනවා. මම උදාහරණයක් කියන්නම්. පලි ගැනීම කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඒතර පලි ගන්න කියනකොට හිතෙනවා. එතකොට එයා එකපාරට තේරුම් ගන්න ඔන්න මා තුළ අකුසලයක් හටගත්තා. දැන් ඔන්න නූපන් අකුසලයක් උපන්නා. දැන් යා මොකද කරන්න ඕනේ මේකට? මේක ප්‍රහාණය කරන්න. දැන් මෙයා මේකේ ආදීන නූණින් කල්පනා කරනවා. කල්පනා කළා මොකද කරන්නේ? මෙයා වීරිය කරලා ආන්ගේ සිටිවිල්ල ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කළා මෛත්‍රිය ඇති කරගන්නවා. යොසීම ඇති කරගන්නවා. ආන්ය මොකද්ද කළේ? නූපං කුසලයක් උපදව ගත්තා. උපං අකුසලෙයි ප්‍රහාණය කළා. දැන් මේ දෙකම කළේ කොහොම මොකක් පාවිච්චි කළාද? වීරිය පාවිච්චි කළා සම්මා වායාම. ඉතින් ඔක්කොටම මුල වුණේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය තිබ්බොත් සම්මා සංකල්ප ඇති වෙනවා. එතකොට තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම. ඒතර සම්මා වායාම තුලින් තමයි යා සියලුම අකුසල් දුරු කරන්නේ. සම්මා වායාම තුලින් තමයි සියලුම කුසල් වඩන්නේ. ඔන්න යාට අපි කියමු ඔන්න ධර්ම දැන් ධර්මේ පොඩ්ඩක් ඉගෙන ගත්තා, සීලයක් ඇති වුණා, මාන්නයක් හටගත්තා. දැන් ඔන්න 100න් ඉන්නකොට එයා දැන් එයා දැනගත්තා ඔන්න තමා තුල අකුසලයක් උපන්න. මොකක්ද අකුසලේ? මාන්නය. මාන්නය ප්‍රහාණය කරන්න යා මොකද කරන්නේ? දැන් එයා දැක්ක මාන්නය තියෙනවා. මේ මාන්නය තමාට හිතසුව පිණිස පවතින්නේ නැහැ. දැන් එයා බලනවා මේ මාන්නය තුනේ ඇයි මට? මම මේ ඇස අල්ලගෙනද මේ මාන්නය ඇති කරගන්නේ? දැන් එයා නෝනින් විමසනවා. කන අල්ලගෙනද මම මාන්නය ඇති කරගන්නේ? නාසය නිසාද? දිව නිසාද? කය නිසාද? දැන් මේ අසකරණාසයේ දිව කය මනස ආදී විමසීමස බලද්දී මෙයා අනිත්‍ය වඩනවා. අනිත්‍ය වඩනකට මොකද වෙන්නේ? අර මාන්නේ ප්‍රහාණය කරගන්නවා එයා. ඒක දැක්කනියා අකුසලේ අඳුනාගත්තා. ඒ අකුසලේ ප්‍රහාණය කරන වීරිය කළා ප්‍රහාණය වෙනවා. එතකොට මොකද වෙන්නේ? එහෙම ප්‍රහාණය කරන මහන්සි ගනිද්දි ගනිද්දි දැන් යාට පේනවා මේ කුසල් අකුසල් තේරුම් ගන්නකට මෙයාට පුළුවන්කම ඇති කරගන්න මහන්සි ගන්නවා අකුසල් බැහැර කරලා දැන් අර නික්කම සංකල්පයේ මුල් වුණා අව්‍යාපාදාවින්ච සංකල්ප මුල් වුණා මොකද වෙන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලෙහි ධම්මේ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව අන්න සම්මා සංකල්පයේ මුල් කරගෙන සම්මා දිට්ඨිය ඇති කරගත්ත සතර සතිපට්ඨානෙ වඩන්න කල්පනා කරනවා දැන් ගුණී ලෝකේ අවිජ්ජා දෝමන සීයෙන් යුක්තව අන්න කාම සංකල්පනා බැහැර කළා දුම්නස බැහැර කළා මෙයා මොකද කරන්නේ දැන් සීයෙන් යුක්තව ඔන්න දැන් ආස්වාස හුස්ම ගැන කල්පනා කරනවා කියමු යා ආස්වාස ප්‍රස්වාස කියන්නේ කුසල් පිහිටවන්න තියෙන ලේසි අරමුණක් ඊළඟට සතර මා ධාතු ගැන නෝනින් විමසනවා කුසල් පිහිටවන්න යා කල්පනා කරන ඊ ආරමුණේ එහෙම නැත්නම් විතිස් කුණුපියන්ගේ නෝනින් බලනවා මෙවගේ කායානුපස්සනාවේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනා භාවනාවක දැන් යා සිය පිටුවා ගන්න මහන්සි ගන්නවා. එතකොට මොකද වෙන්නේ? විවිච්ඡේව කාමයේහි විවිච්ඡ අකුසලයේහි ධම්මේහි කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් ධර්මයෙන් වෙන් වෙලා කුසලයක් උපදව ගන්නවා. විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පද්ද විරති. විවේකයෙන් හටගත්තු පීති සැපේ ඇති සමාධියක් උපදවාගෙන වාසය කරනවා. අන්න නූපන් කුසල් උපදවා ගත්තා. උපන් කුසල් ප්‍රහාණය වුණා නූපන් කුසල් උපදවා ගත්තා. මේ විදිහට එයා ආර්ය ස්ථාංගික මාර්ගය නැවත නැවත පුරුදු කරනවා. නැවත නැවත පුරුදු කරන්නේ මොකටද මේ? සංසාරෙන් ඈතර වීමටයි. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මේක තමාගේ කුසලතාවමයි පාවිච්චි කරන්න තියෙනවා. ඒක මොකක් වගේද? ඔන්න මේ එහා පැත්තේ මේ ගඟක් තියෙන ගඟෙන් එහා පැත්තේ කරදරයක් නැහැ හොඳ තැනක්. මෙහා පැත්ත හරි භයානකයි. දැන් මේ පැත්තේ ඉන්න මිනිස්සේ. එයා කල්පනා කරන දැන් හරි ප්‍රශ්නයක්. දැන් මට මෙතන ඉඳලා හරියන්නේ නැහැ. මං ඒකට යන්න ඕනේ. දැන් ඒකට යන්න විදියක් නැහැ. ඇයි පාලමක් නැහැ, නැවක් නැහැ, බෝට්ටුවක් නැහැ, ඔරුවක් පාරුවක් මුකුත් නැහැ. දැන් මෙයා මේ තියෙන දේවල් වලින් තමයි හදාගන්න ඕනේ හබලක්. තම ළඟ තියෙන දේවල් වලින්. හබලක් හදා මේ තම ළඟ තියෙන දේවල් වලින් හදාගෙන මොකද කරන්නේ? පහුරක්. හබලක් නෙමෙයි පහුරක්. තමන් ළඟ තියෙන දේවල් වලින් පහුරක් හදාගන්න. ඒතර තමන් ගාව තියෙන ලී ලී කැබලි, දර කෑලි ඒවා එකතු කරලා පහුර හදාගෙන ගඟට දාගෙන පීන ගන්නවා. මේ වගේ තමයි තමන් ළඟ තියෙන ගුණ ධර්ම වලින් තමයි එකතු කරලා ආර්ය ස්ථාතික මාර්ග හදාගන්න ඕනේ. තමන් ළඟ තියෙන ගුණ ධර්ම තමයි එකතු කර කර හදාගන්න ඕනේ. ඉතින් ආර්ය ස්ථාංගික මාර්ගයේ දියුණු කරගත්තොත් ඔබ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔබේ හිත පහදවා ගන්නවා. මොකද ඒකාන්තින්ම අපිට බුදුරජාණන් වහන්සේ තමයි බොහෝ ජනයාට හිත පිනිස බොහෝ ජනයාට සුව පිනිස ලෝකානුකම්පාවෙන් ආර්ය න්‍යායේ මේ සත්‍යාව පිහිටවන්නේ. ඉතින් ඒ නිසා මේ පින්තුන් කල්පනා කරන්න ඕනේ බුදු කෙනෙක් පහළ වෙලා ලෝක සත්‍යයට කරුණාවයි මෛත්‍රියෙන් කියා දුන්නේ සංසාරේ එතර වීමක් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමක් ඒ නිසා අපටද මේ ගෞතම සාසනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා සාදු කියන්නේ